මේ සත්‍යය සුද්ධ සංකල්ප කිරීමක් නෙවෙයි. තවසේ ධර්ම දේශනාව සඳහා කාලයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. එනිසා සිතින් දෙන සංකල්පය සාදු කරනවා. මොකක්ද භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සුතුන්දසං සුනිතුමන් යක්ඛ කාම නිපාතිකං චිත්තං චිත්තස්ස ධම්මෝ භාදු චිත්තං බුද්ධං සුඛාවහං තීති සද්ධා සම්පන්න අනිත්‍යල යෝගී ලක්ෂණ ලක්ෂණ වාර පාසා ආරත්තකමනේ අදට අංශයක් දීපේ ධර්ම දේශනාවක් දීපත් කරගන්න ඒ දීපත් කරන වෙලාවේ පසුගිය කාලයේ පරලෝකනාන්සේ විසින් දේශනා කරන ඉස්ස ඒකෙන් සූත්‍ර පිටකයේ කුද්දකඥා විකාය කියන පොතේ සංග්‍රහ වෙලා තියෙන ප්‍රසිද්ධ ධර්මාර්ථ පාඩම් වලට සැකෙන ධර්මපදයේ තමයි ඉස්සරහින් තියාගත්තේ පසුගිය කාලෙම අපි ධර්මපදයේ විශේෂයෙන්ම අප්‍රමාද වර්ගයටයි තාතා දවසින් දවසට මාතෘකා කරන වේදේ. අද මේ වෙනකොට මේ ධර්මපදයේ අප්‍රමාද වර්ගයේ තාතා සමාස්තයි අදාපි දීපත් කරගත්තේ ඊගාගත සඳහන් වෙන චිත්ත වර්ගයටයි තවත් ඉතින් ඒකේ සඳහන් කළ තියෙන ධාතාවේ සාමාන්‍ය අර්ථය ගත්තොත් සුසුද්දසං සුනිසුනම් මේ චිත්ත පිළිබඳ කරගෙන මේ කතා කරන්නේ හිත කියන එක දකින්න ලේසි නෑ කියලායි සර්වඥන්ගේ සඳහන්. සුද්දසං කියලා කියන්නේ දර්ශනේ දරන අමාරු දෙයකයි සුදුද්දසං කියලට ගොඩක්ම අමාරු දෙයක හිත දරගන්න අමාරුයි. සුනිසුනම් නමුත් ඒක නිර්මාණය ආත්ම සූක්ෂම නිර්මාණයක් දෙවන හිමාවක් තියෙනවා කිතේ සුදුද්දසං සුනිසුනම් යක්ඛාන විපාකයන්. එයා දැනති කරනදී කාම වස්තු අනුව වැටෙනවා, කාම වස්තු වලට දෙවදිනවා, කාම වස්තු අල්ලපදා ගන්න ගතියක් මේ හිතේ තියෙනවා. ඒ බව දැනගෙන මේ මනා නිර්මාණ කිවිත් මේ හිත ගමනය කර ගැනීමට කටයුතු කරන කෙනාට සාන්ත සත්පුරුෂයන් කියලා කියනවා එහෙම නැත්නම් සාන්ත සත්පුරුෂයෝ මේ හිත සමනී කිරීමට මහන්සි ගන්නවා උත්සාහ කරනවා චිත්තං බුද්ධං සුඛාවහං ඒ අනුව යම් කිසි කෙනෙකුට හිත අරස කර ගන්න පුළුවන් වුණොත් සංවේදී කර ගන්න පුළුවන් වුණොත් වෙන මොනම දෙයකටත් වැඩිය ලොකු සුවේ වෙන වීමක් සුවේ එළවීමක් ඒ ගමනේ වෙච්ච හිතෙන් මේ සාන්තුවරු සාධුවරු සත්පුරුෂයන් ලබන ඒ නිසා සාකාරයන්ති කියන්නේ මේ තාමත්ම දැක ගන්න අමාරු ඒවල තාම සූක්ෂම නිර්මාණයක් නැත්නම් නිමාවක් තමයි පිට ගමනය කරගත්තේ නැත්නම් කැමති කැමති අරමුණු අනුව වැඩි ගන්න විශේෂ සාමයන්ව ගමන් කරන කෙනෙක් දෙවි කියන අමාරු වෙනවා ඒ බව දන්නා වූ සාදුන් ශාන්ත සත්පුරුෂයන් එනත්තන් කල්යාණ ධර්ම ඇත්තෝන් විසින් ඒ හිත ගමනය කරන්න උත්සාහ කරනවා ඉතින් අවසානයේ සාධකයන් කියන නිගමනය තමයි මේ দমনය කරන ලද හිත වෙන කොයි දෙයකටත් වැඩිය සිතේ සුවයලව. ඉතින් මේක මම හිතනවා මේ වගේ පහලයක් ඇතුළත් වෙන කවුරුත් ඔබ පිළිගන්න පොදු ධර්මතාවයක් නමුත් සර්වඥාන්සේ මෙවැනි දෙයක් පොදු ජනතාව වෙනුවෙන් ප්‍රසිද්ධ කරන්නේ මොකක් හරි වැදගත් නිදානයක් අසුබීමක් ඉතිහාසයක් සහිතව. ඒක ධම්මපද ගාථා හැම එකටම වේ ප්‍රතිපාදින ධම්ම පදස්ස කතා කියන ඒ ගාථාවල් දේශනා කිරීමට හේතු වෙච්ච පසුබිම නිදානික ඉදිරිපත් කළා කියනවා. ඉතින් මේ චිත්ත වර්ගයේ මේ ගාථාවටත් සඳහන් වෙලා තියෙන නිදානී යම් යම් කරුණු සබතනක වැඩිම කාලෙ තිබිච්ච ඒ කාලානුරූපව ජන විඥාන ප්‍රවෘත්ති අදහස් අද බහනා කරන අතර සමහර විටක ඉදි සපයනවා එහෙම නැත්නම් ධාතාවේ අර්ථය විස්තර කරගන්න ඉලියක්වත් මේක සඳහන් වෙලා තියෙන්නේ එක ප්‍රදේශයක වාසය කරපු ඉතාමත්ම ගුණවන්ත සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් ළඟට ආධුනිකයෙක් ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේට මතක් කරනවා මගේ හිතේ පිංස මට උපදෙස් දෙන්නේ කියලා. එහෙනම් මට අනුශාසකත්වය ලබා දෙන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ පටන් ගන්න වෙලාවේ ඒ කෙනාට කියනවා මේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සුયો වස්තු හොරකම් කරන්න පෙළඹෙනවා ඒක දුක් කෙලවනවා ඒ හොරකම කියන වගේ දේවල් අතර කරලා දන් දීම පුරුදු කරන්නේ. අනුන්ට විකසුව පිළිද ධාර්මික ප්‍රයාගන්න දේවල් දෙන්නේ. ඒක මේ පුද්ගලයාට දීලා ඒකම ආනිසංස විඳලා දුක් විඳලා ස්වාමීන් වහන්සේලාට කියලා කියනවා ගෝහස් කීපතාවයක්යි ඒකෙන් මට ඇත්තට සුවයක් තියෙනවා. නමුත් මට ඊට වැඩි උනන්දුවක් දැන් හිතේ තියෙනවා. ඒ නිසා මේ දාන ආදී කටයුතු පිළිගෙන ඒ යෙදි ගත කරන මට ඒ මැත්තේ තවත් කොටස් දෙන්නේ. ඊට පස්සේ කියනවා ඒක පුළුවන් පුළුවන් ආකාරයෙන් දාන හොඳට කොම දානය එහෙම නැත්නම් අභය දානය নানা විදිහට සම්පූර්ණ කරලා මේ දානයේ වගේ නීතිවල බොහෝම ආනිසංසයි මේ වගේ උනන්දු කෙනෙක් විසින් අනිවාර්යයෙන්ම රැකිය යුතු දෙයක් තමයි සීලය. නිසා දානයක් කියලා දෙකට කරන්නේ. ඉතින් මේ පාඩක මහත්තයා මේ අනු කටයුතු කළා ටික කාලෙකින් මේ සීලයට බහිනවා. සහලා ඒකේ ආනීන ආදී ආනිසංශ දැකලා ස්වාමීන් වහන්සේට ස්තුති කරලා ඒ සීලය පන්ති දසසිල් අටසිල් සාමීර සීල ආදී වශයෙන් විශේෂයෙන්ම දසසිල් දක්වම යනවා. ඊට පස්සේ දීලා තියෙන ස්වාමීනාථයට ඒ සීල වැඩි කරන්න වැඩි කරන්න තමන්ට ආදී ආස්තිනේ ආස්වාද ගොඩක් ලැබෙනවා නැත්නම් ආංශස් ගොඩක් ලැබෙනවා ඊට පස්සේ වෙනවා පැවිදි ඊට පස්සේ ඒ පස්සේ මාත්‍යා දසසිල් උපාසක කෙනෙක් ඉඳලා සාමූහික කෙනෙක් ඊට පස්සේ දීලා කොට පස්සේ දිනන දැන් උපසම්පදා වෙනවා ඊට උපසම්පදා වෙලා ඒක සරුවත් යන අපිට වැඩ ඉන්නවා. ඉතින් ස්ථානයක කටයුතු කරගෙන යද්දී මේ ස්වාමීන් වහන්සේට ආචාර්යත්වයේ ලැබලා දීලා තියෙන්නේ අභිධර්මයේ පිළිබඳ හොඳ නැත්නම් ප්‍රති ධර්මයක් ඇති වැඩගත් ආචාර්යවරුන් තමයි. උපාධ්‍යාය කරන විදිහට මේ පරිදිනකොට අම්මයි තාත්තයි වෙන වගේ දෙන්නේ පිළිපත් වෙනවා පැවිදි කරන ස්වාමීන් වහන්සේ සහ පොතපත උගන්ලාගෙන මේ උපාධ්‍යයන් ආචාර්යන් වහන්සේලා දෙන්නේ සාමාන්‍ය උපසම්පදායකට හම්බ වෙනවා. ඒකට ඒ අධික කලින් හම්බුනා වගේ තමයි අම්මයි තාත්තයි වගේ. ඉතින් මේ සම්බන්ධ උපාධ්‍යයන් වහන්සේ හදේ බල විනය පිළිබඳ දන්න කෙනෙක්. විනය පිළිබඳ විචාරක කෙනෙක්. ඉතින් මේ ආචාර්යයන් වහන්සේ ළඟට ගියාම විතරෝම මේ දේ කරන්න ඕනේ මේ දේ කරන්න එපා මේ දේ කරුවොත් මේ මේ වෙනවා කියලා පිට ධර්ම නැත්නම් අභිධර්මය මේ ස්වාමීන් වහන්සේට කියලා දෙනවා. විනයකාරී වෙනවා ළඟට ගියාම මේක කිරුවොත් මේක වෙනවා මේක කිරුවොත් මේක වෙනවා කියලා විස්තර කතා කරනවා මේ ස්වාමීන් වහන්සේට පේනවා අන්තිම හුස්ම ගන්නද තාපත්. හුස්ම ගන්නද ලෙඩා. හුස්ම ගන්නද කරදරයක්. මොනවා කරන්න ගියත් ඒක මේ විනයට ගැලපෙන්නේ. නැත්නම් අපි ධර්ම නැතිට ගැලපෙන්නේ. පස්සේ ආම්බුරන් හිතනවා මේක කවදාකවත් කරන්න බෑ කියේ මහානකම ගැන කලකිරීම. දෙකිලෝ රත්නති නීති. එක එකනයි එක જાති කියන්නේ. ඒකේකන ඒකේක අර්ථකථන දෙනවා ඒක නිසා අන්තිමට අර පිරිසිදු නිදහසක් විවේකයක් සහ දාහ චින්තනයක් ඇති කරගන්න ගිය මේ ආමුදුරෝ අබගාලක දක්වනවා ඒක පැත්තෙන් අභිධර්මය විල කරදර කරනවා අනිත් පැත්තේ විඤ්ඤාය විල කරදර කරනවා පස්සේ මේ ස්වාමීන් වහන්සේ කලකිරීම විදිහට වචන සඳහන් කරන්නේ පැවිද්ද ගැන කලකිරීම සූරු අරින්න කල්පනා කල්පනා කරලා ඉන්න කාලේ ඉතින් මේ ශාන්තට ගානව ගන්නත් බෑ නිින්ද යන්නේත් නෑ අඟ වේලිලා පිළිලා කලුපාට වෙලා නහරමක වෙලා ඉන්නලාක සාමාන්‍ය කෙනෙක් ඉලාන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බොහොමනේ අනුපිළිවෙලින් මේ දානීය සීලෙන් පැවිද්දට යව ආපු කෙනා ඒකට බොහොම කල්පනාවෙන් ගත කරන්නේ කනගාටුයි මොකද ඒක කියනවා මේ මොනම දෙයක් කරුවත් මට සතුටක් නැහැ මම මේ පැවිද්ද බලා ගන්න බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ යම්කම් සහන්තියක්, සහනයක්, විශ්වචින්තනයක් පැහැදිලි ජීවන රටාවක් තුනේ නමුත් මේ කියන කතාවල හැදිට මොන දෙයක් කරලා තියරක්. ඒ නිසා මගේ හිතේ වැටලයි. ඊපස්සේ සාමූහිකයක් ඇවිල්ලා අනිත් කාර්යයක් තියෙනවා. ඊපස්සේ ඒ ස්වාමීන් වහන්සේලා අර හදවතනාට ආවගෙන මේ පණිවිඩය ලැබෙනවා. මේ ස්වාමීන් වහන්සේ සිවරණ යනවා. ඊපස්සේ ගරුතන්සේ ගෙන්නා සභාවට. සංඝ සභාවට දෙනවා. ඉතාලම මහනුඹ උපන්දිත බව උපතලී බව එවිදෙහි ඉතාලවන් නැතුව ජීවීමේ කැමැත්තක් පිළිබඳව ඇත්තද ඒකත් මෙහෙම ස්වාමීන් වහන්සේ මගේ උපන්දිත බව උපතලී බව අලකිරීම ඇත්තයි කියනවා ඊට පස්සේ කියනවා මොකද මේ මේ විදිහට මේ මාන හොයාගෙන ඉල පැවිදිච්ච කෙනෙක් මේ සාසනයේ මොන දෝෂ දකලාද හිත කරන කාට කනකාට උනේ අලකිරීම. ඒක කියනවා මේක මම නැසෙන්නේ මේ ස්වාමීන් වහන්සේ අභිධර්ම ගැන මෙහෙම මෙහෙම කතා කරනවා. මේ ශාන්ති මේ විනය ගැන කතා කරනවා. මේ කිසිම මොනම වෙලාවකවත් ඉස්තාවයක් නැහැ. ඒක නිසා මට මට තේරෙන්නේ නැහැ මේකේ ගලුමක් වෙයි කියලා. ඒක නිසා මේ තරම් දේවල් ආන්දිමත් කරගෙන මේ තරම් දේවල් පාලනය කරගෙන ඉඳ ගියාම මම ඒක නිවිලෙන්නේ නැහැ. ගාන ගන්නත් බෑවට. මට කිසි වෙලාවක මොන වෙලාවක විශේෂයක් නැහැ. ඒකට බුදුසසුන වාසිතින උඹට මහානේ එකක් දුන්නොත් මෙන්න මේක විතර රටපන් කියලා. ඔබට පුළුවන් මේක කරන්න කියලා. වාක්‍ය වල වල පටල වෙනවා. මට එහෙමනම් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ අහවලදී කරන්න දෙන්න කියලා හිතේ තියෙනවා කරන්න. ඒ හිත අරස කරනවා. හිත අරස කරන්න පුළුවන් එකයි කරන්න දෙන්නේ ඒක එක්කම හරි. මේක කරන්න. එල්ලා මේ බුදු දානන්සේගේ ඒ හිත අරස කරන කන්නේදී මේ මාත් ගතගෙන ජීවිතේ සන්තෝෂින් ගතගෙන ගමන් භවනා ජීවිතේ එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික ආගමික පැත්ත ප්‍රගමණයත් දෙක සමසමාන්තර වෙන බව මේ ධර්ම දේශනාව විස්තර කරලා හමාර කරනකොට මේ කාගේ සුවාන් මාර්ගඵලස්ත ආර්ය උත්තරීන් බාටපත් වෙනවා කියලයි මේක නිදාන කතාවේ සඳහන්. ඉතින් ඒ උපදේශකන්ති තමයි මේක තියෙන්නේ සුදුද්දකාන්ත නිකුණා යත්තාන විපාකිතං චිත්තස ගමතෝ සාදෝ චිත්තං දුත්තං සුඛා. මේ තානත්ම දැක ගන්න අමාරුනේ හිත බොහෝම නපුරු නිර්මාණ. මේක ගාක් ලක්ෂණ නිමාවක් තියෙන්නේ. හැබැයි ඒක පාරමිතින් තොරව හිටියොත් රුචිරිච්ච දේවල් අනුව ගිහලා නැස්ති. සාමයන්ව ගිහලා නැස්ති වෙනවා. ඒ නිසා සාධුන් වහන්සේලා, සත්පුරුෂයන් වහන්සේලා, කල්යාණ මිත්‍රන් වහන්සේලා හිත අරසකන දමනය කරනවා, ගෝපනය කරනවා, යටපත් කර ගන්නවා. ආන්නේ වෙලාවට හිත ධර්ම කරගත්ත වෙලාවට ඒකනාට ඉතින් ඵල සාංශයක් ගෙන දෙනවා කියන එකයි මේ ධාතාවේ ආර්ථිය කියන පැත්තට කරගත්තේ. ඉතින් මේක හොඳ පැහැදිලි ගැටියක් තියෙනවා. භාවනා කරන පාපස් වගේ එක එක්කනාගෙන එක එක බණජාතිය හදනවා. කර්මස්ථාන රාශියක් තියෙනවා. ගුරුවරු ගොඩක් ඉන්නවා. හරියන්නේ මේකට ඉතිමයි කියලා කියන අනිත් කෙනෙක් ඉන්න එක කරන් ඕනේ නැහැ. ඉතින් ඒකට අර සාමාන්‍ය ආධුනිකයා මේ දිසාමාරුවෙක් කෙනෙක් වගේ දිසාමාරුව ලක්ෂ කරනවා වගේ මොනවා කරනවද කියලා. ඉතින් යනවා බලනකොට අද අවුරුදු 2600ක් ගෙමී ආසනයේ අපිට තියෙනවා මේ කියන්නේ කියලා එකක් තියෙනවා අමරපුර නිකාය කියලා එකක් තියෙනවා රාමන නිකාය කියලා එකක් තියෙනවා තේරවාදී කියලා එකක් තියෙනවා මහායාන කියලා එකක් තියෙනවා ඒ নানা ආකාර භාවනා ක්‍රම තියෙනවා ඉතින් මේ අතර විශාල පටලැවිලි තියෙනවා නැත්නම් මේ මේ විවෘත ගමනක් යන්නේ දාස් ඉන්ද්‍රියක් කතා කරන හිතනවාට හරි පැටලෙන්න. ඒකනේ මොලකාරයට කල්පනාකාරයට මේක නිකන් බඹ ගාලේ පැත්තක්. ඉතින් මේ මදිවට භගවත්න දේශිත ප්‍රතිපේක්ෂය තියෙනවා. ඒකට ලියපු අතුවකට තියෙනවා. අතුවකට ලියපු තීකකට තියෙනවා. ඒ වගේ විවිධාකාර ගහක මුල් දීලා යනවා වගේ රොස්ස බැඳිලා තියෙනවා. ඉතින් අර යන එක්කෙනෙකුට පාර පාදාගෙන මේ ඉන්න තැන ඉඳලා ඉස්සරහට යන්න ගියාම පුදුමාකාර සාසනයේ ඇතුලේ බාධා තියෙනවා. නිරවුල් භාවයට වැඩිය ඒ අවුල් භාවය වැඩි වෙන නිසා අවංකව ප්‍රතිචිය සරලව ඉදිරියට යනකනට මේ තොරතුරු වැඩි කමී දෝෂයක්. අවුද ගොඩක් තියෙන නිසා අවුදෙන් කපා ගන්න වඩියක් වගේ අනුදන්දරන්නේ නැති මෝඩ වඩුවක් අවුදත් එක්ක කරබදනවා වගේ ඇවිල්ලා කීර කලාතුරම කෙනෙකුට තමයි මේක දේරගෙන ඉඳලා යන්නේ. අනේ එවැනි යාත්‍රලකත්ත මේ අද මේ අවුරුදු 2000 ඊට පස්සේ වෙන දිවයිනක ජීවත් වෙන අපිට මේ කරුවත්තනට වැඩ කරපු දීපනාරාමයේ සිදුලකේ එදා. ඒකට හිතා ගන්න පුළුවන් මේ හිතේ තියෙන දැක ගන්න අමාරු ගතිය දේශෙන් දේශයට මාරු වෙන එකක් නෙමෙයි කාලෙන් කාලෙට විස්තර වෙන එකක් නෙමෙයි සංතර වෙන එකක් නෙමෙයි එදා මේ සංස්කෘත භාවය තිබුණා. ඒ නිසා අපිට අභියෝගයේ එදා බුදුහාමුදුරුත් එක්ක දීපෝනාරාමයේ කරත්න වේදනා මේක කලින් නිවන් දකින්න පුළුවන් එකේ උපකල්පන හදන් පිළිසියක්. අද මේ අවුරුදු 2000ක් කියලා අපි ඉන්නේ මේ පෙර වෙන දේශයකයි සුදුමු සංදේශේ නෙවෙයි කියලා වෙනසකුත් නැහැ. මොකද මේ හිත දකින්න බැරි තමයි එදත් එහෙමයි අදත්. ඒ වගේම ඒ කොච්චර කාමයේ තනුව වැටමක් මේ හිත ලත් රුචි රුචි දේවල් අනුව ගිහිල්ලා නරකුණක් මේ හිත අපූර්ව නිර්මාණයක් කියන එක නිර්මාණයක් නෙවෙයි නිමාවක් කියන එක ඥාන පිළිබඳ දෙයක්. බෞද්ධ බෞද්ධ දෙයක් නේ භාවනා කරන්න කරන දෙයක් නේ මේ හිත අපූර්ව නිමා. ඉතින් මේ අපූර්ව නිමාව වැරදි විදිහට පාවිච්චි කරනකොට ඒකනට අරසාවක් අන්තයක් සහනයක් නැති වෙනවා. නැත්නම් විස්තිච්ඡ භාවයකටපත් වෙනවා, සරසයි දෙයකටපත් වෙනවා. ඉස්සරහට යන පස්ස ගන්න කියලා බාගන්න. මේ එහෙම තත්ත්වයක් කරද්දී සාරස්සා අතිදීමේ අනිකුත් සිදුවීම් ආරස්තාව වලට වැඩි කලයුත්තක් කියලා අනිත්‍යම කල්පනා වෙනවනම් ආදීන් වහන්සේ නමස්කාර කරනවා. සත්පුරුෂන් වහන්සේ නමස්කාර කරනවා. ඒ විදිහට තමයි කල්යාණ ධර්ම වැටෙන්නේ. ඉතින් එවැනි හිතක් අර සතුටේ පැත්තක තියෙදී අපි අපේ වස්තු ආරක්ෂා කරන්න හදනවා, රට ආරක්ෂා කරන්න හදනවා, ආගම ආරක්ෂා කරන්න හදනවා. ඒ සෑම දෙයක්ම කරන්නේ මේ හිත ආරක්ෂා කිරීමේ වැඩින් රාමිනේට අතිපයිනේට විතරයි ඒසා සාධුරෙක් වෙන්න ශාන්තිරෙක් වෙන්න සතුටෙක් වෙන්න ඕනේ මේ දරුවන්සේ දෙන්නවෝ කෙනෙක් කිසි සම්බන්ධ සංකාපින් කලේතු වැදගත්ම ශක්තියාව වැදගත්ම ඉතින් සර්වත්‍ංශ දීලා තියෙන අත්ත කුසලයේ කියලා නැත්නම් අත්චරියාව ඒක පැත්තක දීලා අපි নানা ආකාර බාහිර දේවල් අල්ලගෙන ඒ ආරක්ෂක කිරීම සඳහා අද ලෝකේ විවිධ ආරක්ෂක ආයුධ හදනවා ආරක්ෂක මුදාවල් තියෙනවා ආරක්ෂක බඩ වටවලලු තියෙනවා වියල්කල් කපනවා වටකාප බඳිනවා බඳ දේවල් පොදු ඉතින් ඒක බැලුවහම ඒ වගේ රාජ්‍ය පාලනය දේශපාලනය කරන මේ පොඩාලු කරක් නෙවෙයි සාමකන යෝගාවචින කරතව තව භාවනා සම්බන්ධී සාම සූක්ෂම ස්ථಿತಿ ජන සම්පත්තිදී පවා අපි নানা ආකාර බාහිර දේවල් අල්ලගෙන ඉව වැඩගත් කියලා කියාගෙන මේ කරන අවුලක් සර්වඥාන්සේගේ අවුලටපත් ස්වාමීන් වහන්සේ දීපු ඔබට හිතරක් ගන්න පුළුවන් නම් අනිත් සියල්ලම රැකෙනවා කියන කතාවත් හරිම විත්තියයි හරිම රැඩිකල් වාදී අදහසක් විතරයි. ඒ නිසා අපිට අද දවසේ මේ ධර්ම දේශනාව විදිහට මේ හිත රකින්නවා කියන්නේ මොකද්ද? ඒක නැත්නම් තමන්ගේ අත්කුසලයේ කැමති භාවනා කරන ආධ්‍යාත්මික බලාපොරොත්තු වෙන කෙනෙක් විතර කීමේ දහාර කරෝන් ක්‍රමය විතර සංකීර්ණ ක්‍රමයෙන් පස්වගෙනදී කොහොමද කරන්නේ කියලා කියවහම ඒක මේ අපි නිතරම අපේ මාත්‍යාවකින් ගන්න සත්‍යයත් එක්ක බලනකොට පසුකාලීන ආචාර්යවරු වාදන කියලා මේ සත්‍ය නිර්වචනය කරනකොට නැත්නම් සත්‍ය හඳුන්වා දීම සඳහා අනිකුත් සාහිත්‍යයන්ගෙන් වෙන් කළ දක්වනකොට සත්‍ය ලක්ෂණයේ විදිහට සද්ධාවෙන් වීර්යයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වෙන් කරන ලක්ෂණයේ විදිහට සත්‍යයට පෙන්ලා තියෙන අපිලාපන ලක්ෂණ අරමුණින් අරමුණට පැන පැන යන ගතිය නෙවෙයි අරමුණ සත්‍ය තියෙන්නේ ඒ කාරණයකට පිටාපත්. ඒකකොට අර යත්තකාම නිපාතක කියන විදිහට රුචි රුචි අරමුණු දිගේ පිටපයින් ගතිය සතියට බාධාවක් වෙන අතර සතිමත් හිත ඉදිරියට වෙච්ච අරමුණේ සුදා බහින, විලා බහින, නිමග්න වෙන ගතියක් ඒ නිසා කොලාපනින ලක්ෂණය තමයි අරමුණේ ලෙස්සා යන ගතිය. සතියේ තියෙන්නේ අපිලාපන ලක්ෂණ නැත්නම් කොලාපනින නැති ගතිය. අරමුණකට අල්ල බහින, සුදා බහින ගතිය. ඒ වගේම මේ අත්‍ය කරදින කෘත්‍ය වශයෙන් අත්‍ය රසය වශයෙන් පෙන්වන්නේ සම්මෝස රස මනන් මේ දහගෙන කටයුතු කරන සදා බහලා ඉන්නේ කොයි අරමුණේද කියලා කලකොල භාවයක් එක්ක දෙන්න හරියට පිසිදුර කැඳේ කල බේරුවා වගේ හිත ඒ අරමුණ අවුලකින් කරව අන්‍ය විහිතනෝයි අසම්මෝසව ප්‍රමෝසාවෙන් තොරව දැනගැනීම තමයි සතියේ සුද්ධිය. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මේ සම්පදාන කුල භාවනාදී දින වේලාවේදී ආනාපාන කරනවා නම් ආස්වාස වේලාවේදී ආස්වාසයේ බව දන්නවා විතරක් නෙවෙයි ප්‍රස්වාසයේ නෙවෙයි කියලා. ඒක සබ්දයක් නෙවෙයි කියලා. හිතවිල්ලක් නෙවෙයි කියලා ගන්න වේදනාවක් නෙවෙයි කියලා ගන්න මේක ආස්වාසයේ බව ගන්න. ඒත් එක්කම ප්‍රස්වාසයට මාරුවෙනකොට දැන් මේක ප්‍රස්වාසයේ බව ආස්වාසයේ නෙවෙයි බව පිටිපිට ගිල නැති බව හරියට ඒකේ සාංචිත්ව ධම්ම ගතිය සති දිනොත් එක අනිවාර්යම යෝගාවචරයක් ලැබෙන ලාභයක් තමයි සති කියන බවට කියන සත්‍ය කරගෙන ප්‍රත්‍යයෙන් දෙන්න අසන්නක ඒ වගේම සත්‍ය කියන බව යෝගාවචරයට වැටෙන්නේ සති අර කුත්‍ය මේ මම ඉන්නේ ආස්වාද ප්‍රසවාසයේ මම මේ අවිදිනකොට මම මේ වම් පාය මෙහෙවන්නේ ලකුණු නෙවෙයි ඒ නැත්නම් වැඩක් කරනකොට ඉදින්දා ජීවිතේ මම දැන් මේ අහනවා ඒ දකින්නයි රස බලන්නේ රස බලන්නේ මම අහනවා ඒක මම දකින්නවා මම රස බලනවා කියලා ඒ වෙලාවේ ඒ චිත්තක්ෂණයේ හිත යම් අරමුණක් නම් ඇසුරු කරන්නේ ඒ අරමුණ හොඳට වෙන්කර හඳුනා ගැනීම කෘත්‍යයේ සම්මෝතරාවය කියලා කියනවා එතකොට යෝගාවචරයට වැටෙනවා මේ කියන අරමුණත් එක්ක දැන් මේකට මොන දැම්මා කියන ගැටලුව මේක මුලිච්ච වෙනවා කියලා තමයි දෙමළ වචන පාවිච්චි කරන්නේ. පොතේ සඳහන් කරන්නේ ආපාතගත වෙනවා. ඒ අරමුණට මුණ දාන ගතිය පේනවා. උදාහරණයක් වශයෙන් කියනවා අපි සතිය අවස්ථගෙන යනකොට දැන් මට සතිය ඇති වුණා. වාක්‍යයන්ට සතිය ඇති වුණා කියලා වැටෙනකොට ආනාපානෙ මූණට මූණ හිටියි. ඒක බොහෝ අරමුණකට චිත්තක්ෂණ කීයක් නැත්නම් ආසස්සද කීයක් නැත්නම් විනාඩි කීපයක් මට දැන් ආනාපානසතිය ඉන්න පුළුවන් කියලා විශ්වාසය පහළ වෙලා මේ ආස්වාදේ මේ ප්‍රස්වාසයේ මේ ආස්වාදේ මේ ප්‍රස්වාසයේ කියලා වෙහෙසකින් තොරව ඒ අරමුණේ හිත පාත් ගන්න පුළුවන් ගැටෙට කියනවා අසින බව තේරෙන ගැටෙට කියනවා අරමුණට මූලික දෙන්න දාලා ඉන්න කරනකොට හොඳට ලක්ෂණ පදන් වුණාට පස්සේ මම හොඳට තේරෙන දැන් මේ වාම මේ ලක්ෂණය එන්නේ හිත පාත් ගන්න පුළුවන් ගැටෙට කියනවා අන්‍යත භාවයේ විෂයාභිමුඛ භාව කියලා සමන්ති ඉදිරිපත් විෂය අරමුණ අභිමුඛ කරන. දෙලිම මුහුණ දෙනවා කියලා අපි නිකන් ඔය ඉන්ටර්විව් එකක් කරන වෙලාව නැත්නම් සම්මත පරීක්ෂණ කරන වෙලාවක ගොඩනගට අමාරුයි ඒ සම්මත පරීක්ෂණ මණ්ඩලයට මුහුණ දෙන්න. අපකෝල ගැටෙනවා, බය වෙනවා. ඒක නිසා තමන්ගේ දැනුමටව අභීත ඉදිරිපත් කිරීමේ ශක්තියක් එන්නේ. ඒ මොකද මේ මුහුණ දීමේ බය වෙනවා. ප්‍රශ්න පත්‍රයක් ගත්තට පස්සේ මේ මම මේ උත්තර දෙන්න ගන්න මෙන්න මේ ප්‍රශ්නයි කියලා හරියට ඒ ප්‍රශ්න උදවට විවේකීව දෙකතරක් කියලා බලලා ප්‍රශ්නට හරියට මුහුණ දෙන්න පුළුවන් නම් කොහොමද අපේ දැනුමට විවිධ විවිධ අවස්ථාවක් ලැබෙන ප්‍රශ්න දෙන්නේ ප්‍රශ්නට ගැටුවා බය වුණොත් ලක්කුණු ප්‍රශ්න අහලා ගන්න බැරි වුණොත් අපිට කවදාකවත් දැනුම ඉන්නවද කියලා අන්නේ වගේ මේ අරමුණ ආනාපාන වෙනවා පිළිමයක් දෙන්න පුළුවන් ධර්ම කතා වෙන්න පුළුවන් දීර්ඝ කටයුතු වෙන්න පුළුවන් අපි දැන් නෝන කියලා ඉන්නේ මෙයාටයි කියන එක විෂය අභිමුඛ විෂය දැනගන්න ගතිය අභිමුඛ විෂය අසුචි වුණත් අත්තරන්න ඒක ප්‍රශ්නයක් අභිමුඛ විෂය දේවදත්ත වුණත් බුදුහමතුන් ඒක ප්‍රශ්නකුත් සතියේ තියෙන සුවිශේෂී ගතිය තමයි අරමුණ ඉතාම බය වෙන දෙයක් වුණා සාන්තිදායක වුණා අලු වුණා බුදු වුණා ආදාහර වුණා සදාහන වුණා ධාර්මික වුණා අධාර්මික වුණා ඒකට මූල දෙන්න පුළුවන් අපේ තමයි සතිය. ඉතින් මේ විද්‍යාභිමුඛ භාවපත්තිපත්තාමක් කියන වගේම අතුවාදානමක් කියලා හඳුනාගෙන තියෙනවා ආරක්ෂකත්වපත්තා. ආරක්ෂකත්වපත්තා කියන්නේ යම් වෙලාවක දැන් මේ ඉන්නේ ආශාසය කියලා ආශාසයට මූණ දීලා ඉන්නවනම් ඒ හිතට කිසිම කෙලෙසකින් අර මේ පහර වදින්න ඒ ආශාසය කියලා දැනගන්න චිත්තක්ෂණයේ රාගමතු වෙන්නේ නැහැ. මොකද ආනපන කියන්නේ රාග දෙනුන අඳුනක් නෙවෙයි. දේශේ මත වෙන්නේ නැහැ. මොකද හුස්ම කියලා කියන්නේ ආයාසයෙන් කරන ඉඳලා හම්බෙන මොන එකක් නෙවෙයි. මොහේ මත වෙන්නේ නැහැ. ආස්වාදලා ප්‍රසවාස කියලා කටයියක්. ප්‍රසවාසලා ආස්වාද කියලා කටයියක්. එතකොට ආස්වාදයේ කියලා ආස්වාදයේ හිත ගන්න හිතේ ආරක්ෂාවක් තියෙන කිසිම කෙලෙස්කට වෙන්නේ ඉතින් අන්න ඒ ගතිය නිසා සතිමත් චිත්තක්ෂණය ආරක්ෂාව ආසන්න කාරණාව කරන වැටෙන කාරණාව කරන විශේෂයෙන්ම වැටෙන කාරණාව කරලා ගත කරනවා. ඒක මේක පිළිපක් සුද්ධ කරලා දෙන්න ඕනේ, පිළිසුදු කරගන්න ඕනේ. ඒ වගේ ආනාපානට හිත ගියේ පහන ගියේ ගමන් එතන සිල්ලි නැති නිසා වෙන්නේ නැති වෙන්නේ හිත ගියේ ගමන් දැන් සක්මණේ ගිහලා සක්මණේ හිත මූලික ගුණ දීපු ගමන්ම තමන්ට අරසාව වැටෙන්නේ හිත වේලාවක් යනවා ඒක සිද්ධියේ පිටිට වද්දාන්න. ඒ පිටිට වශී වෙන්න. ඉතින් ඒ වෙලාව ගියාට පස්සේ යෝගාවචරය තේරෙනවා මම මේ දෝර සම්මන් කරගෙන ඉන්නකොට පාවිලේ ධාතු තියෙනවා, වේදනා තියෙනවා, දියමාර්ගන ප්‍රශ්න. අපන්නට තියෙනකොට උන ආනාපානෙට නිමුදාලා ඉන්න වෙලාවේදී ඒ වෙනදා නේද ශබ්ද ඇහෙන්නේ නැහැ. මොකක්වත් නැති ඉන්න පුළුවන් අරසාවක් තියෙනවා. ඉතින් මේ කාරණාව තමයි මේ පිට දකින්න කියලා බුදුහාමුදුරුවෝ අර අහංකරමින් කිව්වේ. ඒක ගොඩාක් දේවල් විනයාරස කරන්න ඕනේ. අපි දැන් කතා කරන්න ඕනේ. දැන් පොත්ති වණ්ඩත් ඕනේ. ඉස්සරහට එන අරමුණ මේකයි කියලා හරියට අරමුණ අරමුණේ හිත අරසා වෙන ගත්තොත් මේක. ඉතින් මේක පුළුවන් කියලා අහනකොට ඒ හඳුනන්නේ ඒක පහසුයි. ඇත්තට මේ හඳුනන්නේ පොඩි දරුවලක් තමයි. අපි විවිධාකාර දේවල් ඔලුවට දාලා අදාළ නැති අනම්මනන් දේවල් ඔලුවට දාන්න ගියාම තමයි හිත මේ අවුල් වෙන්නේ. මතුවෙන දෙයට හිත දාලා ඉඳ ගියාම ඒකේ පොඩි දරුවට වැඩි විචාර කියලා වෙනසක් නැහැ. ඥාන පිළිමි කියලා වෙනසක් නැහැ. පැවිදි පැවිදි කියලා වෙනසක් නැහැ. අපේ හිතේ කාම නිසා තමයි මතුවෙන අරමුණ එපා කියලා ඊට වැඩි ලොකු අරමුණක් හොයන්නේ. ඒකේ ඊට වැඩි සල්ලි හම්බෙන අරමුණක්, ඊට වැඩි ලාභ ලැබෙන අරමුණක්, ඊට වැඩි සත්කාර ලැබෙන අරමුණක්, ඊට වැඩි සම්මාන ලැබෙන අරමුණකට යන්න ගිහිල්ලා සම්පූර්ණ නිකන් පිළිය ගලකට කොට ගහම ඒකේ මාත සෞඛ්‍ය කරුවා වගේ අර හිතේ තියෙන මේ තීක්ෂණ ගතිය. ඒක නිසා එළඹි මොහොතේදී සිල්ලක්කන් අපි කියනවා නම් වෙන සංකප්තියදී මතුවෙන දෙයට යන්න දෙන්නේ නැතුව අපේ හිත අතීත කනාගටට ගුවන්නේ ඒ අරමුණට වැඩි හොඳ අරමුණ හොයන්නේ මේ හම්බෙලා ඉන්න පිළිසෙට වැඩි හොඳ කක්තිය හොයන්නේ මේට වැඩි සල්ලි හොයන්නේ මේට වැඩි සුඛෝභෝගී දේවල් හොයන්නේ ඒක නිකන් අන්ත ඒක නිසා භාවනාවේදී හිත අරස කරන හදන කියනවා නැත්නම් අපි වෙන වචනයක් කියනවා මේ සතිය වඩන කියනවා එතන අප්‍රමාදයේ වඩන කියනවා බලනවා මේ මතුවෙන කුමක් හෝ වේවා අරමුණ මොනද ජීවත් වීම බුදුහාමුදුරෝ මේ තරම් අධේ කළ ජීවත් වෙලා අධේ කළ තියෙනවා නම් මට මගේ ප්‍රයෝග ඥාන මට මගේ දින සතකපත කරලා මතමයේ කියන කපටි ඥාන පැත්තකට දාලා මතුවෙන දෙට හිත දාපුවම හිතයි. ඒක තමයි සත්‍ය කිව්ව. ඒ තමයි අප්‍රමාණික කියන්නේ. ඉතින් ඒ තරමටම අපේ හිත අපේ කාම වස්තුන් දෙයින්ට මේ වර්තමාන මොහොතේ ඉක්මවල බලන්න. මතුවෙච්ච අරමුණේ යහපත් ඉක්මවල බලන්න කරන ඒක ඒක නිසා අපි හැම වෙලාවෙම අවුලක තමයි ගත කරන්නේ. විචාරකත් නම් ඕනේ කියන දැනගන්න ඕනේ. උපකරා යම් අරමුණක් ඉදිරියට වෙනවා මේකෙහි සයෝපගතයි. ඒකෙහි කර්මාන රූපය. ඒකෙහි නිවන් දක්වයි. නමුත් අපේ ක්‍රමය තමයි ඒ අරමුණ දෙකේ ඊගාවරමක් තියෙනවා. ඒ ආපදයක් ටිකක් තියෙනවා. එන්න තියෙන ශක්තිය. ඒකද හොඳ එකක් නැද්ද කියලා අහන්න හැම වෙලාවෙම අපි කියනවා. ජනය අරස කරනවා නම් සම්පත්‍ය අරස කරනවා තමන් කරා පැමිණෙනදී බුදුහාමුදුරුවෝ තාක්. තමන් කරා පැමිණෙනදී ධර්මයේ කියලා හිතාගන්න. තමන් කරා පැමිණෙනදී සංඝයා කියලා හිතන්න. තමන් කරා පැමිණෙනදී සීල කියන්නේ ඒක දෙන්නේ වල තව එකක් ඉල්ලන්නේ කියන තමයි සීල කියන්නේ. නිසා මේ පැමිණිච්ච දේ පැමිණි දුක් පැමිණිදායි කියලා සිංහලයේ වචනයක් තියෙනවා. කොහෙන් ආවද කියලා මම දන්නේ නැහැ. මේ ප්‍රශ්නකට උත්තරයි කියලා කියනවා. අපි වෙලා තියෙන්නේ එන්න තියෙන දුක්වත් නැති වෙන්න සැලසුම්කට. පැමිණි දුක ආපුවම අල්ලපු දෙකට චෝදනා කරනවා මේක අහවලා කරපු එකක් තමයි. එතන ආණ්ඩු හොඳ නැති කරච්ච එකක් තමයි කියලා ලෙඩක් ටිකක් ආපුවම මුණ දෙන්නේ නැහැ. මුණ දෙන්නේ නැතුව මේක මේ මුකින් ආවේ ඇයි මට ආවේ ඇයි අල්ලපු දෙයක් තියෙන්නේ මට විතරක් කවුද මේක කියේ කියලා ඒ කරන හැම වෙලාවකදීම සතගති මායාවේ ගති වර්ෂණික ගති කෙලෙස් පිටක දිනලා හිත නාරක්ෂිත තත්ත්වයකට ඒක නිසා යම් දෙයක් කෙනෙකුට මුහුණ කරන බැවිද්ද සන්තෝෂෙන් කරා ගෑනුක නම් විදි ගෑනුකම හොඳට අර්ථ කරන්න ඕනේ පිළිගන්න හම්බෙන්නේ පිළිගන්න ඉඳ අර්ථ කරන්න ඕනේ රජකෙනෙකුට හම් වෙන රජකම හොඳට ආරක්ෂා කරන්න ඕනේ. ගොවියෙකුට හම් වෙන ගොවිකම හොඳට ආරක්ෂා කරන්න ඕනේ. මිනිත්තු දෙයට මොන දේ විතර වෙන දෙයක්. ඒකට අපි ධර්මයේ අත්‍යවශ්‍යක නැහැ කියලා මේ. ඔකට මේ විනය ඉගෙන ගන්න ඕන කෙනෙකුත් නැහැ. ඔක ඔක ඉක්මනට ගිය දවසේ තමයි විනය කැඩෙන්නේ. ඔක ඉක්මනට යන්නම වෙනවා අභිධර්ම ඉගෙන ගන්න. යන්න හරියන්නේ මදි. අපි අභිධර්ම ඉගෙන ගන්න ඕනේ කියලා යන්නේ මේ තීරසන සම්පත්තිය නිවන් දකින්න වැඩි මදි කියනවා. සර්වඥාන්තරහාන් කියන කියන්නේ බුලාගේ තියෙන දැනුම හොඳටම ඇති ඒ ආචාර්යයන් වහන්සේගේ අභිධර්ම උන්වහන්සේට කියාගන්න කියන්නේ. උපාධ්‍යයන්වා කියලා තියෙන විනය උන්වහන්සේට කියාගන්න කියපන්. මේ විදිහට පැහැදිලිච්ච ධර්මයේ, අතිවිච්ච ධර්මයේ පැහැදිලි දුක විතර තමයි. ඉතින් මේක කරන්න යනවා නම් සාදාකත් භාවනාවට පටලවිලක් වෙන්නේ. මොකද ඉදිරිපත් වෙච්ච අරමුණ මොකක්ද කියලා දන්නවා. ඉතින් ඒ නිසා මේ දවස්වල තේරෙත් භාවනාවක් කරනවා. ඉතින් මේ සමතාන් සුද්ධ කරනකොට ගොඩාක් වෙලා යනවා කියලා දෙන්න. ඒගොල්ලෝ කියන සංස ආනාපානෙ කරන්න බෑ. කොන්දරි දෙනවා. ආනාපානෙ කරන්න බෑ. ආස්වාදය අහුවෙන්නේ නැහැ. ඉතින් අහන්න ඕනේ ඒක කී ආනාපාන කරන්නේ කියලා මොකද වායුවලා බලන්නේ මොකද්ද එන්නේ කියලා එන ආරම්භයක් කියන්නේ. ඒක කරන්නේ. ඉඳගන්නත් ඉස්සර ආනාපාන අල්ලගන්න. මේ කියාවේ සාමයේ සරල උපදේශය තේරුම් ගන්නේ නැහැ හිතනවා මේ ආනාපාන කියන්නේ නිවන කියලා. නිවනට පිට වෙනවා නම් ආනාපාන ආනාපාන විසින් අයියත් අපි දෙන්නේ. අපි ලාවන යන්න දෙයක් නෙවෙයි. ඉතින් මම ඊයේ ඒ මතාසිතකම පෙරේගත් මතක් කරේ ඒකයි. ඒ අනාවිස්සන්වන්ට ආවම ආනාපානේ සමතහනේ ඒ කර්ම ස්ථාන දෙනවා කියන කතා සාමාන්‍ය මිනිස්සුන්ට කියන දෙයක්. නමුත් මේ මමන ආල බලුවම මේ වෙන මුලික උපදේශ නැති කිසිම තැනක ආනාපානිය රෝණයන්ද කියලා නේ මතු වුණොත් භාවනාවට වාඩි වෙලා මතු වුණොත් අනුසන් කළා. ලොකු සංහිඳ පොතක් නම් කියලා බලුවම අන්තිත් තියෙනවා. ඉඳවල සක්මන් කළා කියන වාඩි වෙනවා. වාඩි වෙලා ඉඳගෙන ඉන්න ඉරියව්ව බලන්න. ඒ පේනවනම් කාණකන් වැඩි වෙනවා. දෙවෙනි ඉරියව්ව මම මෙතන වාඩිලා ඉන්න පුළුවන් ඒ කවුරු දෙයියෙකුද දෙයක් නෙවෙයි මම ආගත්ත දෙයක් නෙවෙයි හිතිනද දෙයක් නෙවෙයි ඉඳගත්තට පස්සේ දැනෙන දෙයක්. ඒක ඉන්න පුළුවන්. ඇයි? ඒක අමාරු නෙවෙයි. මොනම අරමුණක්වත් ඕනේ. ඒක ඉන්නකොට හුස්ම ගන්න බව වැටහෙනවා නම් ආනාපාන විසින් ආනාපාන ඉක්මනට වෙලා එනවද? ආනාපාන ගත්තට ප්‍රශ්නයක් නෑ. ඒකට ආනාපාන කරන්න බෑ කියලා තේරුම් ගන්න බැහැ නේද? ආනාපාන විසින් එනවනම් මේක ආයෙත් අඹාගෙන ගිහිල්ලා මේක හම්බුනේ නැහැ කියලා බය වෙලා ගත්තත් දැක්කත් ලැබුණ නැහැ අනගාට ගත්තා. ඉතින් මේ වගේ තාම සරල ආරම්භයක් තියෙන මේ භාවනාව ඉදමාකාරයෙන් අවුල් කර ගන්නවා. ඊයර යත්තකාම නිපාතයෙන් කියන්නේ හිත කරන සඵල ගති හිත ඇති කරන මේ වංශනික ගති නිසා හිත ඇති කරන මේ ශත ගති නිසා. ඉතින් ඒකට ප්‍රශ්නකුත් නැහැ. මොකද මේක යෝගාවතර හිතලා කරන එක නෙවෙයි. ඒක ස්වභාවයේ තියෙන වංශනික ගති. නමුත් මේ යෝගාචරණේ හිත සදාවිතම කරන වංශනික ගතිවලින් දෙන ලානු කොච්චර කනවාද කියලා කියනවනම් මහල්ලාවට ගුරුවරු මාරු කරනවා ඒ ගුරුවරයා දෙන කමතහනක් අහුවෙන්නේ. කමතහනක් මාරු කරනවා මට මේ ආනාපානෙ හරියන්නේ වෙන එකක් තමයි. භාවනාවක් දැක්කම මාරු කරනවා විදහානාවක් දැක්කම හරියන්නේ වෙන කෙනෙක්. ඒ විදිහට කලින් හදාගත්ත චිත්ත රූපයක් තියෙනවා. ඒ චිත්ත රූපයට හැට ගැහෙන්න. ඉතින් මේක තමයි යත්ත කාමීක අත්‍යන්ත කියලා. හිත රුචි රුචි දේවල් දිහා. හිත ගමනය කරනවා කියලා කියන්නේ ඕම් සාහසකන්තික දීලා විශේෂයෙන්ම තියෙන පරියන්කේදී මොකද්ද එන්නේ? මොකද්ද ඉදිරියට වෙන්නේ කියලා බලන්න තරම් ඉස්පාසුව. එක දෙක මගේ කායයට ගා හිතට කරන මෛත්‍රිය තුන එළඹෙති සිය මේ තුන එකක්. ඒ නිසා අදුගානේ යම් චිත්තක්ෂණයක යෝගාවචරයට ඒකේ ආදි වෙලා ඉන්නකොට එහෙම නැත්නම් අපි කියන දවස බුදිය ගන්න ගිය වෙලාව කියලා ඇඳට ගිහිල්ලා ගිය වෙලාව ඉන්නේ ඉන්න වෙලාවදී මට දැන් මොකක්ද මේ වැටෙන්නේ කියන එක යතනවා ගන්න. මම දැන් ඉන්නේ ඇදී වැටෙනවා. දෙයටම මට මට ආරසයි මගේ නිදි පොලේ මම ඉන්නේ. මම සියෝසේ මගේ කාය පාවිච්චි කරනවා කියලා ඒකේ දැක ගන්න පුළුවන් නම් ඒ වගේ මේක මම තාක්ෂිත කරන වෙලාවේදී සැපේලා කියන්න පුළුවන් නම් භාවනාවෙන් නිවන් ගමනේ 50ක් ඒකට ගඳ කිසිසේත්ම සැක කරන්න එපා. මම වාඩි වෙලා ඉන්න වෙලාවක හෝ ඉඳගෙන ඉන්න වෙලාවක හෝ කන වෙලාවක හෝ බොන වෙලාවක හෝ ඉදිරියට යන වෙලාවක හෝ පස්සට යන වෙලාවක හෝ ඇතුළට යන වෙලාවක හෝ පැතිරිට යන වෙලාවක හෝ ඉතින් මේකයි දැන් මේ සිද්ධ වෙන්නේ කියලා දන්නවනම් ඒක ඒක හරියටම තව කෙනෙකුට ඒ විදිහටම කියන්න පුළුවන්. යනකොට මේ එනව නෙවෙයි, ඉඳිනව නෙවෙයි යන බව. විතරයි ඔය භාවනාදී කියන සම්බන්ධය දෙවිගෙන වැඩගත්න දේ. ඉතින් අපි කොච්චර පොරොත්තු ලක්ෂණ පිළිබඳව දැනගෙන හිටියත්, සංවේදනය කරගෙන හිටියත්, භාෂාව ගැන හිටියත්, කතා කර කර හිටියත්, දෙවොත මතක තියාගන්න කවදාකවත්ම රහත් වෙනකන් අපිට ඇතිදී ඇති ඇති දකින්නත් දැකපු දේ ඇති ඇති කාටවත් කියන්න. හැම වෙලාවෙම අපි ශෝෂිතයි. හැම වෙලාවෙම දකින්නේ ඉක්මෝල බලන්න හදනවා. මේ දෙකටම කාමී කියලා කියනවා. ඒක නිසා ධර්ම සාකච්ඡාව කියලා කියන්නේ ඒ තුලාන්තරම් මේ මායාව අතිශයෝක්තිය මේ අවතක්තිය මත කරලා ඇත්ත ඇති හැටි කියන කතා කරන ගියාම ඒක බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් මේ ආධ්‍යාත්මික චරිතයේ වචනාම ගුණ වශයෙන් සඳහන් කළාට වල්පල් කතාවක් කවදාකවත් කරන්න බැරි නිසා ඇත්ත ඇති හැටි කතා කරුවොත් ප්‍රවෘත්ති කියලා දෙයක් නැහැ පුදුමාරක ඕන කරන්නේ ඉස්සතනක කතා කරන දෙයක් නෑ. බොරු කතා කරන දෙයක් නෑ. සිහිතිය කතා කරනවා නම් රසයකට ඒ නිසා බුදුරජාණන්සේ දේශනා කරපු ධර්ම කියවන කවුරුවත් කැමති නෑ. ඒ වෙනුවට මේ එක එක එක එක নানা ආකාර කතා දිගේ යන්නේ. ඒක බුදුරජාණන්සේ ඇසිහිතිය කතා කරනවා. ඒක රෝපාකටත් තියෙනවා. ඒක කතාචාරාවට තියෙනවා. ඒ රෝපාකල කතාචාරලයි අභිධර්ම ඉගෙන ගත්ත කට්ටියත්, විනීගත ගත්ත කට්ටියත්, බුද්ධ ආගම කායවත් නෙවෙයි. අර ආපෝෂයෙන් කතා කරනවා නඩු එකිනෙ කියන්නේ. ඇත්තට මේ බුද්ධාමයේ කල් ඉන්නවා කියලා කියන්නේ ඒ හිත අවුල් කර ගැනීමක් කියලා හිතන මේ කතාව කියනවා. අන්න ගොඩක් දන්නවා අපි ගොඩක් භාවනා කරලා තියෙනවා අපි ගොඩක් වැඩ කරලා තියෙනවා කියන්නේ කියන්නේ කියන්නේ. අපි බුද්ධ ආගම අරහත් සාමිය කියන්නේ හරි. බුද්ධ ආගම අරහත් මාන්‍ය කියන්නේ හරි. බුද්ධ ආගම අරහත් සක්කාය දිට්ඨිය කියන්නේ. අනේ මේකේ ලස්සන කාලය තමයි මේක අපේ චේතනාව නෙවෙයිනේ. මේ භගවතුන්ගේ සාසන ධර්මයේ දැක්කේ මානිකකවට මානිකකවට අත්‍යධික පුදන්නේ. මොකද අපි කොහොමද ඒකෙන් මෙහෙරෙන්නේ? මෙන්න මේක තමයි හිතේදී දුක්ඛ ස්වභාවය කියලා කියන්නේ හිත අපිට දෙපැත්තට ඕනම අවස්ථාවක් කරා අපි ළඟ කාමයට ඇදගෙන යන ගතිය හිතේ සාකල ගතිය. ඒක දකින්න බෑ. ඒක මට දකින්නත් බෑ මගේ අම්මට දකින්නත් බෑ මගේ ගුරුවරයෙක් දකින්නත් බෑ. ඒ කොහොමද බංගට අන්තිමට ගිහින් සාම ළඟට ගෙනියලත් නැතකලේ. එතන ප්‍රශ්නේ වෙන්නේ මේක අචේතනිකව සිදුවුණාට ඒ කාමයට ගියාට පස්සේ ආහාරය වැඩනකොට පස්සේ මම මේක මම කරපු දෙයක් කියලා තැවෙන එක තමයි කරන්නේ. මාව මෙහෙවිලා යන්නේ කාම. අව මෙහෙවිලා යන්නේ කෙලෙස් එක. මාව මෙහෙවිලා යන්නේ අචේතනික. මාව මෙහෙවිලා යන්නේ අසංස්කාරික. මාව මෙහෙවිලා යන්නේ අවිඥානික. නමුත් කරද්ද උනාට පස්සේ අපි කියන අකතිරකම කියලා කියනවාම හිතලාකටම දෙයක් දෙයක්. ඉතින් ඒක කායිද ඒක හදවත ගොන්නට කියලා. ඒක වෙන්නේ මොකද? මේ වැඩේ කරනකොට සත්‍ය දිනේ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි අචේතනික වැඩි යන කරකට විඥානික වැඩි යන කරකට සංස්කාරක වැඩිලා යනවා ඒ වැරද්ද වෙච්ච එකම මුළු සියලුම වැරදි මම බලනවා. මේකට උපමාවක් නැත්නම් සිත්යෙන් ඉගියක් තමයි මේ ආස්වාද ප්‍රසවාස කරනකොට ඉතේ දෙනකොට ප්‍රශ්නයක් පත් වෙන මම හුස්ම ගන්නවද නැත්නම් ඉබේ හුස්ම ගන්නවද? සමහරවිට භාවනා කරන්න කියන්නේ හුස්ම ඉබේ ගන්න එක කරන්න බෑ හුස්ම ගැනින්න ආයාසයෙන් යන්න පටන් අර ගන්නවා. මේ භාවනා නොකරන ඉඳලා හොඳට ඔන්න ගන්නවා. තම ගන්නේ උෂ්ණවත්. මේ ළඟදී තිබුණ සිත්තිත් එකට ඇවිල්ල ධාමකම පිළිසක්. ඒක මාත්‍ය කිරීමෙන් කරගෙන ආස්කාරේ ප්‍රකාශන ඉස්සමගත කෙනෙක්. ඉතින් ආ විශාල වශයෙන් ප්‍රශ්නයක් කියන ඉදිරියට කරනොත් සක්මනට පය කොච්චරක් කොලේ මුදුට උස්සන් දෝන විදිහට මට තේරෙනවා. අවුරුදු 60ක් ඇවිත් ඉන්නේ. ප්‍රශ්න දහවනා කරන්න කියන්නේ කකුල කොච්චරක් පිස්සන්ට ඕනද කියලා මට බය හිතෙන කකුල උස්සගෙන එහෙම මම ප්‍රශ්න වුණා දෙල කියන්නේ නැතුව මල අමාරුවට වෙයි. හොඳ වෙලාවට ඉඳගෙන ඉඳගෙන ප්‍රශ්න. මොන්නේ තරම් මේ පොඩි සබ්බ ප්‍රමාදේ ප්‍රශ්න ඉදිරියට ගන්නේ. සක්මන් කරනවා කොච්චර වේගෙන් යන්න ඕනද කියලා ඉතින් අනේ අපිට අහගන්න දෙයක් නෑ ස්වාමීන් වහන්සේ කවුද අපිට කියන්නේ. ඉතින් ඇවිදින්න ඕක එක්ක ගන්න තරම් නෙමෙයි ඒක ඉගෙනගත්ත දෙයක් නෙමෙයි. ඇවිදින ගමන් ඇවිදින බව දැනගන්න ඉතින් ඔක ඇවිදින එක ඉක්මන ඇවිදින හෝ පස්සේ ඇවිදින කියන කතාවක් නෙවෙයි. අපි මේ පරල වේ සංකීර්ණ කරගන්න මේ සිත් අපිව මෙහෙවන්නේ මොන ක්‍රමයකද කියලා වැළුවොත් මේක අපූර්ව නිර්ම. මේක අපූර්ව විනාවක් නේද කියන්නේ. ඉතින් එකක් තියෙන්නේ කර අපි ඔක්කොම එකම මොඩකම කරා. එකිනෙකට හොඳ මොඩකම නරක මොඩකම නැත්නම් වෙන එකම තක తీරුකම. මේක ආවෝද කරගන්නයි කියන්නේ. ඉතින් ඒක නිසා ඒකට ක්‍රම විදි නෑ. අපිට කරන්නේ මුතුන් වැඩවල ස්වභාවය කියලා බලලා. එනිසා ස්වභාවයෙන් අප්‍රමාද වෙලා. බාහිර හැටියෙන් බලලා මමයෙන් ආස්වාදයි. මේ ප්‍රසවාස කියලා වෙන් කරලා ඒක තව කෙනෙකුට කියන්න පුළුවන් නම් ඒ අහගෙන ඉන්න කරන හොඳටම තේරෙන මේක පොත්වල අභිධර්ම ඉගෙනගෙන විනේ නෙවෙයි මේ කතා කරන්නේ ප්‍රත්‍යක්ෂයි. විතරක් නෙවෙයි ඒ විද්‍යට ප්‍රත්‍යක්ෂ කතා කරන මනුස්සයෙක් ඒ කිස්සත්කදී හිත නික්ලේ හිත සම්පූර්ණ දෙයිසි සංසන්ද කීයක් හම්බුනා කියලා බලන්න මේකට බුද්ධ ආගම කියන්න ඕනද කියලා බලන්න මේ මේ සංසිද්ධියට බුද්ධ ආගම කියන්න ඕනද මේක කිසිම බුද්ධ ආගමේ භෞතික විද්‍යාව ගැන කතා මේ අය කියනකොට මොකද වෙන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මේ මෙච්චරම වටිනවා කියලා අපි දන්නේ නැතිව බුදුහාමුදුරුවෝ අගය කරන්නේ එච්චරයි. බුදුහාමුදුරුවෝ අගය කරන්නේ කය තියෙනකොට කය තියෙන බව කොහොමද වැටෙන්නේ. මේක වම් කය, මේක දකුණු කය. සියයක් කරන්නේ යමක් අතනකොට මේ කොයි යකින්ද කපන්නේ මොකක්ද කපන්නේ කියලා වැටහෙනවනේ. ඒකට විනයක් ඕනෙත් නෑ, අධිකරණයක් ඕනෙත් නෑ, ව්‍යාකරණයක් ඕනෙත් නෑ. නමුත් ඒ වෙලාවේ හිත එල්ල වෙලා තියෙන මේ අරමුණ ඒක තව කෙනෙකුට කියන්න තමයි අපිට වටහා ගන්න පුළුවන් මේ මාස මේ ඉතල කතා කරනවා විචිකයක්ද කියලා ආන් මේ කාරණාත්මක ඉදිරි ගන්න දෙන්නේ නාම ගන්න කෙනෙකුට ගොඩාක් අපි ධර්ම ඉගෙන ගන්න ඕනෙත් නැහැ. ඒක ගොඩාක් වින ප්‍රශ්න ඇති කරන්න ඕනේ. මේ හිතේ අනේන එක ඔබ දලාගෙන හිට නැත්නම් කොහේයිද කියන්නේ. ඒ නිසා යන්නේ යන කෙනා ගැන පොඩ්ඩක් බලන්න. මෙතන යක්ෂ අදහසකින් කියනවා යන්නේ යන කෙනා බලනවනම් ඉබේම හිත හිතේ. යන්නේ යන කෙනා බලනවනම් හිත ඉබේම යථාර්ථ පහත් වෙනවා. බලන්නේ නැතුව ඉතින් තමයි හිත කක්ක පොඩට යන්නේ. පරිදි පැත්තට යන්නේ. බලන්නේ නැතුව ඉතින් තමයි ආසක්තිමත් ජීවිතය. බලන්නේ නැතුව ඉතින් තමයි ප්‍රමාද ජීවිතය. ඉතියාට පස්සේ දන්නවා එතකොට වැඩේ තමයි. බලන්නේ නැතිව කියලා කියන්නේ නැහැ. බලන්නේ කියලා ඉතින් සංසාරල ගහප දෙවා පත්ත බදුලේ හේරම කොට. ඒක හරියට ගන්නකොට හිතලා කරාද කෙරෙනවා. හිතලා කෙරෙනවා නම් ඒක කෙලෙස් සිත් දෙන්නේ නැහැ, කර්ම රස් දෙන්නේ නැහැ, පස්සත් ආපේ දෙන්නේ නැහැ. ඔව් ධම්මයේ විදියට හිතලා කරා විනිත උනත් වැඩි හිත උනාට පස්සේ අපි පදේ බල සතුට වෙනන් බාටපත් වෙනවා පියාගත්ත බත කන්න කියනවා පියාගත්ත පැතිරි විදිය ගන්න බැරි වෙනවා මේ මට මේ මොකද උනේ කියලා කල්පනා කරනවා මේකට බුදු දන්වාසි කියන්නේ තමන් කරන අතීත නිරෝධන අසංස්කාරික සියලු කායික ක්‍රියා අසංස්කාරික සියලු වාචික ක්‍රියා අසංස්කාරික සියලු මානසික ක්‍රියාවන්ට මම මේක මගේ මේක මගේ ආත්මය කියලා අල්ලගන්න જાතිය තමයි පිටතනේ කියලා කියන්නේ. අල්ලගෙන දැනෙනගෙන අන්න පිටතනේ කියලා කියන්නේ. අවබෝධය ලැබුවෙත් ගන්නවා මම අචේතනිකව කිරුවා නම් මේකකින් මම කියවට කමක් නැහැ. අචේතනිකව සිදුවෙන කායික ක්‍රියා අචේතනික කායික ක්‍රියාවෙන් හරියට වෙන් කළා හඳුනනවා. අචේතනිකව කරන වචනත් එක්ක සචේතනිකව කරන වචන මම මේක කිව්වා මේක මගෙන් කියුණා ඒකල ගන්නවා. භාවනා කරන නිකම්ම හිතුව වෙන තමයි හිතුණා කියලා දැනන කවදා හරි යෝගාවචර දැනගනි. දවස පුරාම අපි කරන ගොඩාක් වැඩ අචේතනිකව සිද්ධ වෙන්නේ අපේ කාමකින් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒ වගේ සිද්ධ වෙන දේවල් වලට තමන් වග කියන්න ඕනේ නැහැ. මොකද ඒක දන්නේ නැතුව නම් උදේ ඉඳලා හැන්දෑවෙනකම් මොනවදෝ කරනවා. කරලි වෙලා විශාල පිට වෙච්ච අත්තරේ රාශියක් මල්ලි දාගෙන මම කරා කියලා පසුතැවෙන පටන් අරගත්ත අනුන් බුදුහාමුදුරු මොකද කරන්නේ නඩුකාරයෝ මොකද කරන්නේ ඒ වගේම වචන කතා කරන්න ගියාම කියන්න ඕනෙත් ආවට පස්සේ අපේ වචන මොනවාද කියන දා ඒ නිසා අපි කියන දේ කවදාකවත් අහන්නට හෙන්නේ අහන්නට හෙන්නේ අහන්න කැමති දේ විතරයි ඉතින් ඒ නිසා මේ මිනිස්සයා කියනවා ඔයාලට මෙහා මෙහෙම කිව්වා මෙහෙම කිව්වා කියලා චෝදනා කරාට තමන් හදේ ජීවිතේ නෙවෙයි නම් කතා කරන්නේ කිසිම අන්තිමට අපිට අන්දමන්ද වෙන්නේ ඇත්තටම මම මේවා කිව්වද මගේ අතින් කියුණාද ඉතින් මගේ අදාකත් තිබුණේ නැහැ නේද කියලා ඒ වන්සේගේ සත්‍යව තේරුම් ගන්න සම්පූර්ණ වෙන ලෝකෙ. තමයි සත්‍ය කතා කරන්නේ නැත්තම් බැරි. උත්තර රත්න මේ නිවන දුරු කරන්න කියලා බාහනාඩ කියලා වාඩි වුණාද? විලි ලැජ්ජාවක් නැහැ මේ කාමච්ඡන්දේ. පිළිලැජ්ජාවක් නැහැ මේ දේශයට. පිළිලැජ්ජාවක් නැහැ මේ නිින්දට. පිළිලැජ්ජාවක් නැහැ මේ අතීතේ දුවන හිත අනාගතේ දුවන හිතට. පිළිලැජ්ජාවක් නැහැ මේ දී සැපහිත හිතට. ඒවා අනාරාධිත වෙලා හිත කෙලෙසුවාට පස්සේ අපි හිත කල්ලි කියන කෙන ඕම් බලනකොට මට කාමච්ඡන්දය ආවනේ. මට නීවරණ ආවනේ. හරියට නිකන් Taman දෙන්න ගත්තේ. ඉතින් සා බුද්ධ ගන්නවා මේ විතක් දහනීය කරනවා හිතක් අරසා කරනවා කියනකොට පල්ලවෙනිම දෙන ශික්ෂාව තමයි හිතලා කරන දේවල් සහ නොහිත කරන දේවල් අතර කායික වාචික මානසික දේවල් පොඩ්ඩක් බෑ ගහයකට දාන්න. හිතලා කරන කායික ක්‍රියා සහ හිතලා කරන කායික ක්‍රියා. හිතලා කරන වචන සහ හිතලා වෙන වචන. ඊගෙන හිතන හිතවිලි සහ හිතන දේවල් ගත්තොත් සිද්දෙන හිතයි 99ක් එකක් හෝ ඊට සමාන ප්‍රමාණයක් අපේ අතින් මේ සිද්ධ වෙන දේවල් වෙන්නේ කාගේ න්‍යාය පැත්තට විදිහට අපි දන්නේ. අපිට අවශ්‍ය විදිහට හිතලා කරන්න පුළුවන් ප්‍රමාණය ඒ තරම් අල්පයි. ඒ නිසා බුදුදහම කියන මේක ශූන්‍යයි. ඇත්තටම නිවන් දකින්න විතර ගඟන මිනිස්සු ඇයි මේ අවුරුදු ගණන් නැතන්නේ? නිවනට නෙවෙයි යන්නේ. නිවන් යන කතනාවට යන්නේ අපාය. ඒ මොකද අපි කොහොමද යන්නේ? අපි තෝන් ගන්න යන්න ඕන නම් කියන්නේ ටික ටික ටික ටික ඉන්න යන්න බෑ. ඉතින් මේක දන්නවා නම් තේරෙන්නට සුදුසුකමක්. පැහැදිලි දකින්න බෑ. අපි තෝන ක්‍රියා වෙන්නේ අපි තෝන වචන සිද්ධ වෙන්නේ අපි තෝන හිතවිල්ල එන්නේ නෑ. ඉතින් අන්තිමට වෙන්නේ මොකද ඒ හිතලා කරුවත් නැති කරුවත් මම කරා මගේ මේක මගේ ආත්මය කියලා මේ තේරෙම මුල්ලදා ගන්න එක තරම් අතීරුකම මෝඩකමක් අවිද්‍යාවක් අන්ධකාරයක් ඒකම තමයි ජීවිතයට අවශ්‍ය කර ගැනීම ඒකමගේ රුචියක් කර ගැනීම කෞෂත්‍ය කර ගැනීම කරන සාකාර තමයි පුතඥයන් කියන්නේ. ඒ සමීප විතරකට පස්සේ තීරණ පටන් අර ගන්නවා හිතලා කරන කායික ක්‍රියා හිතලා කරන වාචික ක්‍රියා හිතලා කරන මානසික ක්‍රියා ඒකීව තමයි සීල සමාධි ප්‍රතිපදාව. සීලෙන් අපි හිතලා කරන කායික වාචික ක්‍රියා අනුන් තහන වෙන සමන් තහන වෙන මත මත තහන වෙන දැන තහන වෙන දේවල් ප්‍රයෝගයෙන් නැහැ. ඊළඟ කියලා කියන්නේ හිතලා ගන්න කායික දුස්සත්ත වාස්තු දුස්සත්ත ප්‍රයෝගයෙන් නැතර වෙන. හැබැයි එකක් මතක තියන්න හිතලා කරන කායික වාචික නැතරට අපේ හිතේ තියෙන කඩප්පුලි ගතියට කොතරදෝ අකුසල කර්ම සිද්ධ වෙනවා කායිකව ඒවට කරදර වෙන්න එපා. ඒක උඹලා හිතලා කරන දෙයක් නෙවෙයි. ඒ නිසා චේතනාහං විච්චේ කර්මං වදාමි කියලා. චේතනාවක් ආවොත් විතරයි කර්ම රැස් වෙන්නේ. අනිත්‍යයෙන් කර්ම රැස් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ විශාල විනිශ්චයක් දීලා තියෙනවා. අචේතනික සිදුවෙන දේවල් ගැන පැරෙන්නේ. මේ අචේතනික වෙන දේවල් වලට පැවීම තමයි අසහනී කියන රෝගී කියන්නේ. මානසික අසහනී කියන රෝගී නැත්නම් මානසික ආතතිය කියන එක ඒ නිසා සතියෙන් ගත කරන්න නැති කෙනාට තේරුම් ගන්න බෑ හිතලා කරන්නේ. ඒ වගේම වාචික වචනෙන් ගත්තාම අද විතර කතා කරන තොරතුරු සාක්ෂණ දීමේ කීයක් අවදාපක්. ඔක් කවදා සංවේදී නැති. ඕන දේවල් නෙවෙයි කියන්නේ. ඒ නිසා හොඳම දේ තමයි කතා කරන්නේ. කතා කෙරුවොත් එන කපලවිලි වැඩි කතා නොකර ඉන්නවට වැඩිය මේ ළඟදී වෙනම ඊමේල් එකක් හදලා තිබුණා පතර කියවන්නේ නැති අයගේ දැනුම පතර කියවන අයට වැඩි වෙනවා. ඒකට පතරවල තියෙනවා බොරු තියෙනවා. කවුරුත් ඒක කතා කරන්නේ පිස්සුත් එක්ක නම් කතා කරන්නේ අනිවාර්යයෙන්ම ඔළුව නරක කරනවා. ඒ නිසා ගොළුකම හොඳයි. දීර්ඝම හොඳයි. ඒ නිසා කියන්නේ බල්ලොත් එක්ක විදිය ගත්තොත් නැක්කත් එක්ක නැගිටිනවා. ඉන්න හරියක් ලෝකේ ඉන්නේ ආමයට බර මිනිස්සු. ඒ මිනිස්සුක කතා කරනවා කියලා කියන්නේ හොදෝද නඩේකට. ඒසා සංයත්තේ දීයත් දෙතින්දේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඉතාලම ඥානන්ත ප්‍රසාදර බුද්ධිය තිබ්බත් දෙවියෙක් වගේ හිත වෙන්නේ කියලා. ඉතින් ඒක තේන්නේ නිකන් සමන් විසින් තමයි එලි මාසෙක කඳ උඩ දාගත්ත සැඳවියෙක් කඳ ගන්නේ කියලා හිතා ගන්නවා වගේ අපි දෙතුන නෝන්ජල්ක. අපි දෙතුන එක බය අඩු ගැතියක්. නමුත් සර්වසංගේ මතක් කරන්නේ ඉඳලා මේ කට කියන මේ ద్వාරය නිසා දවසකට රැස් කරන අකුසල කර්ම දන්නවා නම් මේක මේ විදිහට දෝරේ අරගෙන කියන උඹලට මොන සීලයක්ද? බල කොච්චර දන් දුන්නත් ඇති වැඩක් නැහැ මේ දෝර ගලන කපෙන් විතර දවසකට අකුසල කරන සිද්ධිය දිනවා කට වහතිය. එනක කවුරු කරද්ද තරහ කරන්නේ විදුලි දන් දෙන්නේ සත්‍යයෙන් අවුරුදු 2000ක් ඒ කටේ කරා. වචනින් තමයි. ඒවල කියනවා නෛර්යානික සීසත් ධර්මය කියලා. මොකද මේ ඉඳලා තියෙන වල්පල් වලට එහෙම කියන්නේ. ඒසන් කට වහන්න ඉන්න පුළුවන් නම් ඒකට ඒක තේරුම් ගන්න කවදා හරි අදට කතා කරන්න ඕන වුණාට අපිට ඕන දෙයක් කියනවා එහෙනම් මොකද මේක අපව තේරෙන්නේ. අද දෙමාපියන්ට වෛර කරන දරුවෝ කොච්චරක් ඉන්නවද කියලා දෙමාපියෝ දන්නවන්නේ. රජුගන්ට වෛර කරන රටවැසියෝ ජනගහනයේ වැඩි කොටසක් කියලා හොඳටම දන්නවා. වෛද්‍යවරුන්ට වෛර කරන ලෙඩ්ඩු, මඩු කියන ලෙඩ්ඩු, අ ඉන්ෂුරන්ස් ක්ලේම් කරන ලෙඩ්ඩු එන්නේ අඩු වෙනවද වැඩි වෙනවද? ගුරුවරයන්ට විරුද්ධ වුණ අඳු කියන ශිෂ්‍යය වැඩි වෙනවද අඩු වෙනවද වෙන සංවේදී මොකද ගුරුවරු බොරු කියනවාද අපකට උගන්වනවාද අපර්ණාමී උගන්වනද සංවේදයක් ඉන්නේ එන්නේ සංවේදයෙන් අවුල්ගෙන යන විදියක් තියෙනවා ඒකයි බුදුදහම කියන්නේ ඔබ පුළුවන් නම් ඔබ කියනෝදේ නෙවෙයි කියෙන්නේ මේ කටින් කියෙන්නේ කෙලස් කටින් කියෙන්නේ විචාර කටින් කියෙන්නේ යාගේ පෞරුෂයක් ඒ නිසා කට වහගෙන හිටියොත් ගොඩාක් ආනිසංස හැබැයි කතාව හොඳ බෑ තමන්ගේ වුණාවේ මේ කතෙන් වෙන අකුසල කර්ම ගන්න. ඒ නිසා භාවනා අපි දවස් 10ක් ගත කරනවා කියලා හිතන්නේ අපි දවස ගත කරන්න ගියාම මම ගන්න අපිට ඔච්චර කතා කරනවා කියලා. දවස් 10ක් කතා කරොත් මනුස්සය ලොකුම ආනිසංස දෙකක් වෙන කතා නොකර සිටිනවා. දවස් 10ක් කතා නොකර හිටියොත් අපිට මුළු ජීවිතේම සන්තෝෂ වෙන්න පුළුවන් මේ 10 අපි විශාල අරසාවක් අපිට ඇති වෙනවා චිත්ත අරසාවක් ඇති වෙනවා මොකද මේ සතෙන් සිදුවෙන අකුසල කර්ම රටවට කර වැට බැඳගත් මේ රටවට කර මනින්ද බෑ මොනන් තේරුම් ගන්න ඕන තේරුම් ගන්න කොහොමද මේ සතෙන් අපි සත්‍යහනේ කියන්නේ සත්‍ය කතා කරන්නේ ප්‍රියවචන කතා කරන්නේ සතෙන් කිය වෙන්නේ වෙන මොකක්ද ඒ තරමටම මේක විහිදෙලා තියෙනවා ඊට පස්සේ මනස ගැන කතා කරන්නේ අද කොච්චර මනස හදන්න ඕන වුණත් අපේ මනසේ ක්‍රියාකාරීත්වය අපිට පේන්නේ අපිට නිින්දෙන් තේරෙ දීන වල ඉතර. නිින්දෙන් බලන්න බයලජ්‍ය කියන එක කික්කෝපත් වෙනවද කියන්නේ? සීලෙක දිනකටවත් හිතන්න ගන්න අපිට මේ ওই දවස පුරාම අපි රකින්න සීලෙන් අරෙලුවක් මම දැන් මේ පැවිදිලා අවුරුදු 24 විතර ගත කරන්නේ ආම සීලෙන් මම කල් ගන්නවා සාක්ෂි රතු දානකොට සල්ලි අහුවෙනවා. ඒ ජීවිතේම බය වෙනවා යකෝ සාක්ෂි ගන්නෙන් පස්සේ හල්ලි අත ගන්න හොඳ නැති කන්නේ කියන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා. එක්ක බලනකොට ෂේප් එකට ඉන්නේ කලිසම නෑ පන්ති ඉදිරියේ. දැන් ඉතින් ජය ගානේ මොනවා කරන්නද ගන්න. දැන් ගෙදර ගිහින් කල්පනා කරන ඉන්න වෙලාවකත් හැබැයි නැගිටලා බලනකොට හිරේ ඉන්නේ. අවුරුදු 27ක් ගියොත් හිත බහන වෙලා නැහැ. ඒක තාම තියෙනවා දී සංකල්ප වල මේ අවුරුදු 24 වල සම්භාවයට කොච්චර ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කොච්චර රඟදෑනක්ද මේ කරන්නේ. මේ කතා කරනකොට නම් දැන් ප්‍රවිද්දෙක් නැතුව හිතියොත් වෙන්නේ සූර නැතිවක් වෙන්නේ මට විල්ලජ්ජාවක් මෙතන මට නමක් කරන්නේ. මේ ජීවිතේ ප්‍රශ්නයක්. ඒ නිසා තමයි කවුද කියලා හරි ස්වභාවය දැක ගන්න ජීවි බලන්න. එහෙම නැත්නම් නම් හොඳ ලක්ෂණ තානත්ම ධාර්මික තානත්ම සාධාරණ දැනක් මම පෙන්වන්නම් තමන් කවුද කියලා බලන්න ආස්වාද ප්‍රසාරේ ආරමුණක් අපිට මතුවෙනවා නම් මේ ආරමුණ හොඳට සතිය පිහිටවල කියන්නේ ආස්වාද ප්‍රසාරේ මතු කරගන්නේ කියලා. මතු වුණොත් ඔබවල සතිය පිළිලා ආනාපානෙ ජීවෙනකම් බලන්න අන්න ඒකට මගේ ප්‍රතික්‍රිය මට තියෙනවා. අන්න ඒකෙදි දඟලන හැටි දඟලන හැටි කලවන්නේ නැති සතු වෙන හැටි නිල් වෙන හැටි කහ පාට වෙන හැටි දාගී දාන හැටි ප්‍රතිලෙන හැටි තේින්න පටන් අරගත්තාම රෑ කමතාන් සුද්ධ කරන අනේ ස්වාමීන් වහන්සේ පහා පාටියක් දැක්ක මොකක්ද? මේ ස්වාමීන් වහන්සේ නම් මිනිස්සුගේ පළුවක් දැක්කා ඒ මොකක්ද? নানা ප්‍රකාර දේවල්. අර වේදනා සංඥාරය යටපහුවෙච්ච දේ හීනකදී වගේ එන්න පටන් අරගත්තාම යෝගාවචරයට තේරෙන්නේ නැහැ මේක කවුරු භූමියම් කරලාද මට පිටි වැටෙන්න දෙනවද එහෙම නැත්නම් මගේ මේ මනස අවුල් වෙලාද කියලා තේරෙන්නේ ඇත්තටම තේරෙනවා නම් තමන්ගේ රූපාකාරයේ හිත අන්තිමයට පස්සේ මනසට හිත දිහා ඒනෙම යක්ෙක් වගේ ඒනෙම භූතෙක් වගේ ඒනෙම පෙරේතෙක් වගේ නිසා ඉන්නෙම ගහලා තියෙන නාමත්‍යයේ පොත් එක මේ යථා ස්වරූපේ දැක්කනංග දුවන්න පටන් අරගන්නේ භූතෙක් දැක්කම අපි මවාගෙන ඉන්න ජීවිතයක් නැති එළිය මවාගෙන ඉන්නේ අපි බොහොම හැදිච්ච නිවිච්ච සාහන්ත දාහන්ත තීන්ත කූඩු වගේ පෙන්නගෙන හිටියට හිතේ ওই වෙස්ස ගලවන්නේ ගලවලා බෙන්නුවට පස්සේ තේනවා එයා විසිරේ විසිසේ අතුවාපු කුරුල්ලෙක් කියන්නේ අර කාමයට දාස්කම් කරගන්න ප්‍රතිසිද්ධිය කරන්න බැන්න රාගෙන් කරා. ඊමේදී ඒක සිද්ධ කරගන්න. භාවනාවේදී මූල කර්මස්ථානයේ දැක දැක දැන දැන දෙවියෝ. ඒකෙන් අමාරුද කියලා ඒක අන්න එපා. භාවනා කරපු කට්ටියට ඒක අල්ලන්න පුළුවන්. ඊට පස්සේ තේරෙන පටන් අර ගන්නවා ඒ තේරෙන දේ කොච්චර බයද කියලා. ඒ කියන දේ විතර සැක කරනවා. ඒ ප්‍රත්‍යක්ෂ වශයෙන් හිත කවලා පෙන්වන මායාව අපි සැක කරනවා අපි හිතන මේක විශාල අර්ථයක් ඇති. මේක විශාල මේ සංඥාවක් ඇති කියලා මොනම සංඥාවක් නැහැ හිත දක්න හිමිතියි. ඒවට කවදාකවත් යන්න බෑ කෙනෙකුට මේ හිත සතියෙන් යට කරන්නේ. අර අප්‍රමාදයට යට කරන්නේ යන්න බෑ. ඒකට පස්සේ ඒ අදාන්ත වූ හිත අශික්ෂිතයේ හිත ආයු කරගත්තේ නැති හිත පේනවා ඒ මිනිස්යා පුදුම ලැජ්ජාවකට ඒක නිකන් හරි මුස්තේජයක් ඇතිලු මහා පාළුවක් ඇතිලු ඒ වගේ මම කෙලස් කොටක් දකින්න තියෙන නිසා හොඳගෙන කැමති භාවනා කළ තමන්ගේ ඇතුළත වැඩි මේ ටෙලිවිෂන් එක බලන්න බෑ. පත්තරේ බලන්න බෑ. ඒ විදිහට අහන්න කැමති මොකද ඒක ඇතුළට ගියොත් මේක ඉතර හොඳ දෙයක් දකින්න බෑ. දැක්කොත් අසිරිසලි කෙලෙස් නෑ. ඉතින් ඒසයක ගොඩාක් ශ්‍රද්ධාව, ඒක ගොඩාක් සීලය, ගොඩාක් ලැස්තිලය, ගොඩාක් අත්තරදි වෙලා මේ මිස වෙන ක්‍රමයක් නෑ කියලා තේරුම් ගන්න. අන්න තේරුම් ගත්ත දාට තේරුම් පටන් ගන්නවා. මේ හිත දැක්කොත්, මේ හිත දමනය කළොත් යාට සාන්තිය දෙන දෙනවා. එහෙම නැති, එහෙම බලන්නේ නැති, දැකපො නැති, හිතනවත් නැති හිතේ. ඒක කොච්චර සිල්වන්ත ජීවිතයක් මලාකාගෙන හිටියත් සාමජිකත්වයක් කියන්නේ කොයි අපේ අයිද කියලා මොනම සාක්ෂියක් නැහැ. මොනම සාක්ෂියක් නැහැ. ඒක අපේ තුන නෑනේ අපි මේ කරපිටික ඔක්කොම ඇවිල්ලා අපිට මරණ මොහොතදී අනේ අපි සුමකට යොමු කරයි කියලා. මොකද මම කියන්නේ මේ මොහොතම තමයි මරණ මොහොත. මේ මොහොතේ සුමගක් නැත්නම් ලැබෙන මොහොත. මරණ හිතක් නෙමෙයි. ඒ වෙලාවට කවුරුවක්වත් වෙන විශේෂ ආරක්ෂාවක් කරන්න දෙයක් අල්ලන්න කෙනෙක් නෑ. දැන් හැම මොහොතක්ම මරණ මොහොතක් හිතාගෙන ඒක හොඳට බැලුවේ. සතිය කියන මේ ප්‍රතිපත්තාන නැත්නම් මේ සතිය Tamanට පිළිපැද කියලා දැනගන්න තියෙන්නේ මොනට අරසාවක් තියෙන්න පටන් අර ගන්නවා ආස්වාදයේ ආස්වාදයේ බව දන්නවනම් ප්‍රසවාසයේ ප්‍රසවාසයේ බව දන්නවනම් මම තියෙනකොට මම තියෙන බව දන්නවනම් දහන තියෙනකොට දහන තියෙන බව දන්නවනම් වැසීලි කරනකොට වැසීලි කරන බව දන්නවනම් වැසීලි කරනකොට වැසීලි කරන බව දන්නවනම් ඒක දිහාට කරන්නේ ඉතින් ඒකට දඹදිව යන්න ඕනද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ජේතවනාරාමයට යන්න ඕනද? ඒකට බුදුහාමුදුරු ඉස්සරහින්ද ඕනද? ඒ කොහොම හිතාර නොපෙරෙන වේදකමට කොඳුරු තෙල් කාල 7යි 7යි ඉන්න කතා තමයි අපිට උගන්වලා තියෙන්නේ. අපිට මේ සත්‍යය, ඇතිහැටිය, ප්‍රකෘතිය පන්න ගන්න ඒකෙන් හිත මගාරව ගන්න හදාගත්ත හිණි ටිකක් විතරයි තියෙන්නේ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම හිතුවා මේ ඔක්කොම කටපාඩම් කරලා අභිධර්ම ඉගෙන ගන්න විනය වහන්න ගියොත් මට මහානකමක් කරන්න බෑ. ඒක නිසා හොඳම වැඩි තමයි සීරියල්ලා යන්නේ. අර හිතපු ගිහිගම හොඳයි කියලා. මේ සරුවයන් තාම සරල. සරල වුණාට බොහොම ගැඹුරු උත්තරයක් දෙනවා. අපිට එකක් කියන්න හිත රැකපන්. හිත රැක්කොත් තුම අනිවාර්යෙන්ම කය රැකී, වචනේ රැකී, හිත රැකී. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කරයි. එහෙම නැත්නම් ඔබ පින්කම් කර කර ඉදී. බෞද්ධික වශයෙන් නම් පින්කම් කර කර ඉන්නේ ඔක්කොගෙම කරන්නේ සත්‍යයට මුහුණ දෙන්න වෙනුවට මේ ප්‍රශ්නෙන් තනියම. ඉතින් එහෙම කියනකොට හොඳව දෙයක් හිතන්න පුළුවන් මේක ආගමානුකූල නැහැ, සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ, එහෙම නැත්නම් අපි ඇති හැදියාවට ගැලපෙන්නේ නැහැ කියලා. ඇත්තටම සංස්කෘතියයි ආගමයි හැදියාවයි කියන සංසාරෙට විසක් නිවෙන්නට නම් නෙවෙයි. ඒක ඉතින් හොඳට මතක තියාගන්න. ඒකෙන් කරන්න ගන්නේ ආගම බොහෝ කාලයක් පවතින යනවා වගේම අපිත් බොහෝ කාලයක් පවතින කෙනේ ආගම කතා කරනවා. අපේ සංස්කෘතියත් කවදාකවත් නිවනට නෙවෙයි සංස්කෘතිය කියන්නේ. ඔය කියන හැදියාවක් නිවනට නෙවෙයි. ඒක ඒව අරසකම් කොට අපි අනිමාන වෙන්නේ මාර පාස්තික වෙලා ඉවරයි. ඒ නිසා අපි මේ සංසාරේ ඉස්තාවර කරගන්න කල්පනා කරනවා. ඒක නිසා විතරක් ඉන්නවා කියන තනි වචනයක කොටු කරාට අප්‍රමාදයේ කියන මුළු බුද්ධ වචනේම තමයි මේ කියන්නේ. බුදුදහමේ දේශනා කරපු සීල සත්‍යර්මයේ ඒ අප්‍රමාද වචනය තුළ තියෙන නිසා අපි මේ රැස් වෙන හැම දවසකම එහෙම නැත්නම් ඒ කරපු ධර්ම සාකච්ඡා හැම එකෙම වගේ මේ අප්‍රමාද වර්ගය සතිය අපි ඉදිරිපත් කරගෙන තියෙනවා. නමුත් අර ඔක්තර සිදුද්ද සඳ කියන අපි මේ තරම් වෙනකට අප්‍රමාදිකින් නැති හැම අපිට අහුවෙන්නේ. සතිය කියන එක තේරෙන්නේ නැහැ. නමුත් එකයි කරන්නේ එකයි කරන්න තියෙන්නේ ඒක දන්නේ නැති බව දැනගෙන නැවත නැවත බඳ ගැනීමට නැවත නැවත අහමින් නැවත නැවත උත්සාහ කරන්න ඕනේ නැත්නම් කීන කීකක් දෙකක් ඒ නැතුව මේකක් ආපෝ අසතුටක් පිටුලට ඉල්ලදී කාමභෝගීන්ට ඉල්ලදී අනිවාර්යෙන් ඉඳලා